අනාමර්ෂ වස්තූහු භික්ෂූන්ට අතින් ඇල්ලීමට අන්‍ය ශරීර අවයවයකින් හෝ ස්පර්ශ කිරීමට නුසුදුසු වස්තූහු අනාමර්ෂ වස්තූහුය ඒවායින් ස්ත්‍රී ශරීරය ප්‍රදානය ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමෙන් පරාජිකා සංගාදිශේෂ චුල්ලච්ඡය දුක්කට යන ඇවත් සියල්ලම සිදුවිය හැකිය. මනුෂ්‍ය ස්ත්‍රී ශරීරය තබා බලු බලල් ආදී තිරිසන් ස්ත්‍රීන්ගේ ශරීරද අනාමර්ෂ වස්තුහුය. ස්පර්ශ කිරීමෙන් ඇවත් වෙයි. මවගේ දුවගේ සහෝදරියගේ පටන් සියලුම ස්ත්‍රීහු බ්‍රහ්මචර්යාවට අන්තරාය කරයෝය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මාතෘ ප්‍රේමයෙන් මවගේ ශරීරය ස්පර්ශ කිරීමෙන්ද දුකුලා ඇවත්වන බව වදාරා ඇත්තේය. ඒ බුද්ධ ප්‍රඥාප්තියට ගරු කරන ශික්ෂාකාමී භික්ෂුව විසින් ගඟේ වැටි පාවෙන මව දුටුවද ඇගේ ශරීරය ස්පර්ශ නොකළ යුතුය. නුවණැති භික්ෂුව විසින් ස්පර්ශ නොකරම මවට පිහිට විය යුතුය. පාවී යන මව දුටහොත් සමීපයේ ඇති ඔරුවක් හෝ කොටයක් හෝ ලෑල්ලක් හෝ කෙසල් කඳක් හෝ පිහිට කරගත හැකි අන් කිසිවෙක් හෝ වහ මවට ලං කළ යුතුය. කිසිවක් සමීපයේ නුදුටුව හොත් ඇයට අල්ලා ගැනීම සඳහා තමාගේ සිවුර ළඟට දැමිය යුතුය. එය අල්ලා ගන්න නොකිය යුතුය. ඇය සිවුර අල්ලාගත් කලෙහි සිවුර අදිමිය යන සිතින් සිවුර ගොඩට ඇදිය යුතුය. එසේ කල කලෙහි මවට ගොඩට වන්නට ලැබේ. භික්ෂුවටද ඇවතක් නොවේ. භික්ෂුව එසේ සිවුර ඇදගෙන යන කලෙහි මව බියවි කෑගසනවා නම් ඉදිරියෙන් ගොස් බියවන්නට එපායයි කියමින් සැනසිය යුතුය. ඉදින් මව බිය වී පුත්‍ර භික්ෂුවගේ අතේ හෝ කරේ හෝ එල්ලුනේ නම් නොවැළක්විය යුතුය. එල්ලී සිටින මව ගොඩට පැමිණවිය යුතුය. එසේ කිරීමෙන්ද ඇවැත් නොවේ. මව වලක හෝ මඩක හෝ වැටි සිටින දුටද එසේ පිළිපැදිය යුතුය. ඒ අවස්ථාවේදී කොතෙක් හෝ සිවුරු කොනම හෝ ලංකොට ඇය එය ගත් කලෙහි ගොඩට ඇදිය යුතුය. මවට මිස එසේ විපතටපත් අන් ස්ත්‍රියකට එබඳු උපකාරයක් කළ යුතු බව විනය පොත්වල දක්වා නැත. තමාට පිහිටවීමට හැකිව තිබියදී විපතටපත් ස්ත්‍රියක් මැරෙන්නට හැර බලා සිටීම සුදුසුයයි නොකිය හැකිය. අන් ස්ත්‍රියකට වුවද එබඳු විපතකදී මවකට මෙන් පිහිටවීමෙන් ඇවතක් වෙතයයි නොසිතිය හැකිය. මෙය විමසිය යුතු කරුණකි. ස්ත්‍රී ශරීරයේ පමණක් නොව ඔවුන්ගේ වස්ත්‍රාභරණයෝද අනාමර්ශ වස්තුහුය. භික්ෂූන්ට හිඳීම සඳහා ස්ත්‍රීන්ගේ වස්ත්‍ර එලා දීමේ සිරිතක් මේ රටේ ඇත. එය නොමැනවි. ස්ත්‍රීන් හඳනා වස්ත්‍රයේ හිඳීමත් භික්ෂූන්ට නුසුදුසුය. ස්ත්‍රීන්ගේ වස්ත්‍ර අනාමර්ශ වන්නේ ඔවුන් සතු කාලයේ පමණකි. ස්ත්‍රියක් විසින් ඇගේ වස්ත්‍රයක් සිවුරු සඳහා හෝ අන් ප්‍රයෝජනයක් සඳහා හෝ භික්ෂූන්ට පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන පරිභෝග කිරීම කැපය. දව බදාම ආදීන් කළ ස්ත්‍රී රූපයද අනාමර්ශ වස්තුහු වෙති. විනෝදය පිණිස වුවද ඇල්ලුවහොත් ඇවත් වෙයි. මනුෂ්‍ය ස්ත්‍රී රූපය පමණක් නොව තිරස්චීන ස්ත්‍රී රූපයද අනාමර්ෂ වස්තුවය. ස්ත්‍රී රූප ලදහොත් ඒවා බිඳ ඒ ද්‍රව්‍ය වලින් ගත හැකි ප්‍රයෝජනයක් ගැනීම සුදුසුය. සප්තවිධ ධාන්‍යයෝද අනාමර්ෂ වස්තුහුය. හැල්ය සෙසු වී ජාතිය යව, තිරිඟු, තනය, වරා නැමැති ධාන්‍යය, අමුය යන මේවා ධාන්‍යයෝය. ධාන්‍ය අනාමර්ශ බැවින් කුඹරකින් හේනකින් යන කලෙහි ඒවායේ ඇති ධාන්‍ය ස්පර්ශ නොකර යා යුතුය යන මග වී වනා ඇති නම් නොපාගා අන්තනකින් යා යුතුය යාමට මගක් නැතහොත් වී උඩින් මාර්ග සංඥාවෙන් යා යුතුය. වී පාගමිය යන සංඥාවෙන් පෑගුවහොත් ඇවත් වෙයි. ගේකදී වී මත හිඳින්නට අසුන් පනවා දුන්නේ නම් හිඳිය යුතුය. ගස්වල වැල්වල පිහිටි මුං මෑ ආදිය හා පොල්තෙල් දෙහි දොඩම් ආදී පළද ස්පර්ශ නොකළ යුතුය. වනේහි ගස් යට වැටී ඇති ගෙඩි අනුසම්පන්නයන්ට දීම සඳහා ගැනීමෙන් ඇවත් නොවේයි. මුතුමැණික්, වෙරළුමිනි, සක්, මැණික් ලෙස සලකන පැහැපත් ගල්, පබළු, රන් රිදී රත්මැණික්, මැසිරි ගල් යන මේ රතනයෝද අනාමර්ෂයෝය. රත්නයන්ගේ අනාමර්ෂණ ආමර්ෂණ භාවය පිළිබඳ නොඑක් ආචාර්ය මත ඇත්තේය. නොවිදින ලද ඔප නොකල ස්වභාවික මුතු ස්පර්ශ කිරීමට වටනේය. විදින ලද ඔප දමන ලද මුතු ඇල්ලීම නොවැටිය යනු එක් ආචාර්ය මතයකි. ඔප කල නොකල සියලුම මුතු අනාමාසය. බඩු මිල සඳහාද නොපිලිගත යුතුය. කුෂ්ඨ රෝගයට බෙහෙත් පිණිස ගැනීමට පමණක් සුදුසුය යනු එක් ආචාර්ය මතයකි. කපා ඔබ කළ පලිඟුවේහි පටන් නිස නීස පීතවා ආදී වර්ණ ඇති සියලුම මණික් අනාමර්ශ වස්තුහුය. කිසිවක් නොකල මණික් බඩු මිල පිණිස පිළිගැනීම වටීය යනු තවත් ආචාර්ය මතයකි. කදාමිනි පමණක් පිළිගැනීමට වටනේය සෙසුමැණි පිළිගැනීමට නොවටිය යනු තවත් ආචාර්ය මතයකි. උපදමා රන්කම් රිදීකම් කර ඇති පිඹිනා සක අනාමර්ෂය පෑන් ගන්නා සක ආමර්ෂණයට සුදුසුය. බෙහෙත් පිණිස හා බඩු මිල පිණිස ගැනීමට වටනේයයි සමන්ත පාසාදිකාවේ දැක්වේ. ඔප කළ විදින ලද රත්න මිශ්‍ර ගල අනාමාසය සෙසු ගල් ආයුධ මෝහත තැබීම් ආදිය පිණිස පිළිගැනීම සුදුසුය. පබලු ඔප කළ විදින ලද ඒවා අනාමාසය. සෙසු පබලු ආමර්ෂණයට සුදුසුය. බඩු මිල පිණිස පිළිගැනීමට සුදුසුය යනු තවත් වෙන ආචාර්ය මතයකි. ඔප කල නොකල සියලුම පබළු අනාමාසය පිළිගැනීමට නුසුදුසුය යනු තවත් ආචාර මතයකි. ඒ මතය බුදුගොස් හිමියන් පිළිගෙන ඇත. රන් රිදී හා ඒවායින් කළ බාණ්ඩද සම්පූර්ණයෙන් අනාමර්ශ වස්තූහය. පිළිගැනීමට නුසුදුසිය යන මෙය සියලුම් ආචාරයන්ම පිළිගන්නා ලද්දකි. උත්තර නැමැති රාජකුමාරයෙකු විසින් ස්වර්ණ චෛත්‍යයක් කරවා මහා පදුම ස්තවීරයන් වහන්සේට යැවූ කලෙහි උන්වහන්සේ එය අකප්පිය වස්තුවක් යයි ප්‍රතික්ෂේප කළහයි සමන්ත පාසාදිකාවේ දක්වා ඇත්තේය. චෛත්‍ය ගෘහයන්හි ඇති රන්තරු රන්මල්ද අනාමර්ශ වස්තුහුය. චෛත්‍ය ගෘහය ආරක්ෂා කරන භික්ෂූන්ට ඒවා එහා මෙහා කිරීමට වටීය යනු එක් ආචාර්ය මතයකි. තවත් ආචාර්යවරු ඒ මතය ප්‍රතික්ෂේප කොට වික්ෂූන්ට කැපවන්නේ ස්වර්ණ චෛත්‍යයේ කසල ඉවත් කිරීම පමණක් යයි ගනිති. වර්ණයෙන් රත්රන් වැනි හාර කූට නම් වූ ලෝහය රත්නන් සේම අකැපය. සේනාසන පරිභෝගේ පන සබ්බෝ කප්පියෝ තස්මා ಜಾති රූප රජතමයා සබ්බේපි සේනාසන පරික්ඛාරා ආමාසා වික්ඛූණං ධම්ම විනය වන්නට්ටානේ රත්න මණ්ඩපේ කරොන්ති එලිකත්තම් වේ රතනදාම පති මණ්ඩිතේ තත්ථ සබ්බූ පක්කරනානි වික්ඛූණං පටිජග්ගිහිතුං වට්ටති සමන්තපාසාදිකා 388 පිටුවෙන්. සේනාසන වශයෙන් පරිභෝග කිරීමට රන් රිදී මුතුමැණික් සියල්ල කැපය. එබැවින් රන් රිදී වලින් කළ සියලුම සේනාසන භාණ්ඩ භික්ෂූන්ට ස්පර්ශ කිරීමට සුදුසුය. භික්ෂූන් ධර්ම විනය වර්ණනා කරන ස්ථානයන්හි රුවන් වැලින් යුක්ත වූ පලිඟු කණු ඇති රත්න මණ්ඩප කෙරෙති. ඒවායේ සියලු උපකරණ භික්ෂූන්ට පරිහරණය කිරීම වටනේය. උපදමන ලද විදින ලද රත්මැණික්, කබරමැණික්, අනාමාසය එසේ නොකරන ලද ඒවා ආමර්ෂණයට සුදුසුය. බඩු මිල පිනිස පිළිගැනීමට සුදුසුය යනු එක් ආචාර්ය මතයකි. උපකල නොකල සියලුම රත්මැණික් කබර මැණික් අනාමාසයේ පිළිගැනීම නුසුදුසිය යනු තවත් වෙනම ආචාර්ය මතයකි. සියලු ආයුධ භාණ්ඩ අනාමාර්ශ වස්තුහිය. බඩුමිල පිනිස දෙන ලදද නොපිළිගත යුතුය. බඩුමිල පිනිස දීමේ යනු මේ බඩුවට මාරු කර නුඹ වහන්සේට උවමනා දෙයක් කැප දෙයක් ගන්නය කියා භික්ෂුවට දීමය. ආයුධ වෙලදාම භික්ෂූන්ට තබා උපාසකවරුන්ටද නුසුදුසුය. මෙහි ආයුධයයි කියනුයේ කෙස් රැවුල් නිය කැපීම පිණිස දැහැටි පළතුරු ආදියේ කැපීම පිණිස පාවිච්චි කරන භාණ්ඩ නොව කඩු දුනු තුවක්කු කිනිසි හෙල්ල ආදී පහර දීම සඳහා පාවිච්චි කරන භාණ්ඩයෝය පහර දීමේ ප්‍රයෝජනය පිණිස තනා ඇති පිහි වෑ, පොරෝ ආදියද ගැනෙන්නේ ආයුධවලටය. ඒවාද අනාමාශයෝය. ඉදින් විහාරයේ ගිහියෙකු විසින් ආයුධයක් තබා ඇතිනම් විහාරයේ ශුද්ධ කරන භික්ෂුව ඒවා ඉවත් කර ගන්නා ලෙස ආයුධ හිමියාට කිය යුතුය. ඉවත් නොකරන ලදනම් ඒවා ඇතිසැටියට තිබෙන්නට හැර ස්පර්ශ නොකොටම විහාරය පවිත්‍ර කළ යුතුය. යුදබිම වැටී ඇති අස්වාමික ආයුධගෙන කඩා අන්වැඩවලට ගැනීම වරද නැත. කෙනෙකු ආයුධයක් දුනහොත් එය බිඳ ඒ ද්‍රව්‍යයෙන් කැප දෙයක් තනා ගැනීම පිණිස ගැනීමද සුදුසුය. සතුන් අල්ලන දැල් යුද්ධයේදී ආරක්ෂාව පිණිස පාවිච්චි කරන පලිහා යකඩ දැල් යකඩ තොප්පි ආදියද අනාමාසයෝය. දැල් දානශාලා ආදියේ සතුන්ගෙන ආරක්ෂා කිරීම සඳහා එල්ලීමට ගැනීම සුදුසුය. ආරක්ෂාව සඳහා පාවිච්චි කරන පලිහ ආදියද බඩු මිල පිණිස පිළිගැනීම වරද නැත. බෙර, දවුල්, තම්මැට්ටම්, වීණා, නලා ආදී සියලු තූර්ය භාණ්ඩයෝද අනාමර්ෂ වස්තුහුය. මිනිසුන් විසින් චෛත්‍යයට බෝධියට පූජා පිණිස වාදනය කොට දමාගිය තූර්ය භාණ්ඩයක් මළුවේහි තිබුණේ නම් එය නොසලවා හැමදිය යුතුය. හැමද කසල ඉවත් කරන අවස්ථාවෙහි තූර්ය භාණ්ඩයත් කසල වලට අයත් දෙයක් ලෙස සලකාගෙන පසක තැබීම සුදුසුය. බඩු මිල පිනිස හා බිඳ අන් ප්‍රයෝජනවත් බඩු සාදා ගැනීම සඳහා පිළිගැනීම සුදුසු බව කියා ඇත්තේය. අනාමාස වත්තුන් කුද්ද සික්ඛාවෙහි මෙසේ සැකමින් දැක්වේ. රත්නා නිත්‍ති රූපානි දඤ්ඤ මිත්‍ති පසාදනං තුරියා උද බණ්ඩානි ආම සන්තස්ස දුක්ඛටං කුද්ද සික්ඛාව 129 පිටුව දසවිධ රත්නයන්ද බදාම ලෝහාදියෙන් කළ ස්ත්‍රී රූපයන්ද සප්තවිධ ධාන්‍යන්ද මාගමුන්ගේ ඇඳුම් පැළඳුම්ද තූර්ය භාණ්ඩයන්ද ආයුධද අල්ලන්නහුට දුකුලා ඇවැත්වෙයි සුවන්න පටිමා චා පී චේතියං හාර කෝටකං අනාමාසන්ති නිද්දට්ඨං කුරුන්දට්ඨ කතාය හි විනය විනිශ්චය 349 ගාතාව